අයිබෝවන් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ බුදුදහමේ හරිම වැදගත් සූත්‍ර දේශනාවක කොටසක් ගැන. ඒ තමයි ධම්මදායාද සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක භික්ෂූන්ට දේශනා කරපු දෙයක් මේක. ඔව් මේකෙදි අර මූලිකවම කියවෙන්නේ භික්ෂූන් වහන්සේලා උරුම කරගන්න ඕන මොකක්ද කියන එක. ඒ කියන්නේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වගේ දේවල්ද නැත්නම් ශ්‍රී සද්ධර්මයමද උරුමේ විය යුත්තේ කියන එක. ඒක තමයි. උන්වහන්සේ පැහැදිලිවම කියනවා නේද? අර ආමිස දායාදයට වඩා ධර්ම දායාදෙම උරුම කරගන්න ඕන කියලා. හරියටම. මොකද ආමිසය පස්සේ අනේක, කියන්නේ ලාභ සත්කාර පස්සේ අනේක, ශාස්ත්‍රුන් වහන්සේට වගේම ශ්‍රාවකයාට නින්දාවක්, අගෞරවයක් කියලා උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ධර්මයේ උරුම කරගන්න එක තමයි දෙගොල්ලන්ටම ගෞරවය. මේක තව පැහැදිලි කරන්න භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව උපමාවක්. අර කතාවක් ගෙනව නේද? උන්වහන්සේ දන් වළඳලා ඉතිරි වෙච්ච දේ ගැන. ඔව් ඔව්. ඒක තමයි මේකේ හරිම වැදගත් තැනක්. උන්වහන්සේ දන් වළඳලා ඉතිරි වුණු දාණය එතන ඉන්න කුසගින්නේ ඉන්න භික්ෂූන් දෙන්නෙකුට පිළිගන්නවනා. ආ එතකොට එතකොට එක් භික්ෂුවක් කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ අපිට කිව්වේ ධර්මය දායාද කරගන්න ආමිසය එපා කියලා. මේ ආහාර කියන්නේ තාමිසයක්නේ. මම මේක නොගෙන ඉන්නම් බඩගින්න වුණත් ඉවසනවා කියලා එක ප්‍රතික්ෂේප කරනවා. අනිත් භික්ෂුව අනිත් භික්ෂුව මට නම් ඉතින් බඩගිනි මේක වළඳනවා කියලා ඒ ආහාර වළඳනවා. හැබැයි පුදුමේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ ප්‍රශංසා කරන්නේ අර ආහාර ප්‍රතික්ෂේප කරපු භික්ෂුවටනේ. බඩගින්නේ ඉඳලත් ඇයි එහෙම? ඒක තමයි කාරණේ. අර භික්ෂුව ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්වුවේ මොකක්ද? ඒක නිකම්ම ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒ තුලින් පෙන්වුව අල්පේච්ඡතාවය. ඒ කියන්නේ පොඩි දෙයකින් සතුටු වෙන ස්වභාවය. ලදදින් සතුටු වීම, සන්තුෂ්ඨතාවය, කෙලෙස් නැති කරගන්න තියෙන උනන්දුව, සල්ලේක ගුණය, වීරිය, විරිය ආරම්භය. ඒ කියන්නේ ಗುಣධර්ම ටිකක් ප්‍රගුණ වීමක්. හරියටම ඒ ಗುಣධර්ම ටික ප්‍රගුණ කරන එක තමයි සැබෑ ධර්මදායාදයට අයිති දේ. ඒ වෙලාවේ බඩගින්න නිවා ගන්නවට වඩා දිගුකාලීනව බලනකොට අර ಗುಣධර්ම ටික වර්ධනය කරගන්න එක අතිශයම වටිනව කියන එක තමයි බුදුහාමිදුරෝ අවධාරණය කරන්නේ. ඒකයි ආමිස දායාදයට වඩා ධර්මදායදේ උතුම් කියන්නේ. ඒ කියන්නේ මොහතක සැපයට පහසුවට වඩා අර ආධ්‍යාත්මික දියුණුවට මුල් තන දෙන එක ගැන තමයි මේ කියන්නේ. හරිව පැහැදිලි. හරි. එතකොට මේ කතාවෙන් පස්සේ තව කොටසක් තියෙනව නේද මේ සූත්‍රයේ? සරියුත් මහ රහතන් වහන්සේ සම්බන්ධ වෙන? ඔව්. භාග්‍යවතුන් වහන්සේ විවේකසුවේන් වැඩ ඉන්න වෙලාවක සරියුත් මහ රහතන් වහන්සේ අනිත් භික්ෂූන් අමතලා තව කාරණයක් ගැන කතා කරනවා. මොකද ඒ තමයි ශාස්ත්‍රුන් වහන්සේ විවේක සුවේන් හුදකලාවේ ඉන්නවනම් ඇයි ඇතම් ශ්‍රාවකයෝ ඒ ආදර්ශය ගන්නෙ නැත්තේ ශාස්තුන් වහන්සේ විවේක ස්වයෙන් ඉන්නකොට ඒ පසින් ශ්‍රාවකියොත් ඒ විදිහක හික්මෙන්න ඕනේ නේද? එහෙම හික්මෙන අයත් ඉන්නවා නොහික්මෙන අයත් ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ කියන එක. ආ. ඒ කියන්නේ බුදුරතුන්ගේ ආදර්ශය පවා අනුගමනය නොකරන අය ගැනත් කතා වෙනවා. යන්නේ නැහැ. හරි. තුන්වෙනි කාරණය බාහුල්ලික වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ලාභ සත්කාර පසේ යනවා, සිව් පසේ එකතු කරනවා, ධන ලෝභය වගේ දේවල්. අර ධර්මයට වඩා බාහිර දෙයට වටිනාකමක් දෙනවා. මේ කාරණා තුන නිසා ඒ භික්ෂුව නවක කෙනෙක් වෙන්න පුළුවන් මධ්‍යම කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තැර නමක් වෙන්නත් පුළුවන් ගැරහුමට ලක් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ තරාතිරම අදාළ නැහැ මේ වැරදි කරනවා නම් ගැරහුමට ලක් වෙනවා. ඒක තමයි. හැබැයි ඉතින් ඒ අතරම හරියට මග යන විශ්ණු තින්න ඇති නේද? තෙම තෙර ભેදයක් නැතුව ශාස්ත්‍ර වහන්සේ වගේමයි විවේකයේ ප්‍රගුණ කරනවා අකුසල් ප්‍රහාණය කරනවා අනවශ්‍ය දේවල් රැස් කරන්නේ නැහැ ධර්මය අගය කරනවා භාවනාවට බාධා වෙන දේවල් අත්හරිනවා අන්න ඒ භික්ෂූන් ප්‍රශංසාවට ලක් වෙනවා කියලත් කියනවා. එතකොට අර ගැරහුමට ලක් වෙන තත්වෙන් මිදිලා මේ ප්‍රශංසාවට ලක් වෙන මට්ටමට එන්න නම් මොකද්ද කරන්න ඕන? විශේෂණ අර කිව්වේ ප්‍රහාණය කළ යුතු අකුසල ධර්ම කියලා. මොනවද ඒ? සරියුත් මහරහතන් වහන්සේ එතනදී ලොකු ලයිස්තුවක් දෙනවා. ඒ කියන්නේ ලෝභය, ద్వේෂය, ක්‍රෝධය, ඒ කියන්නේ තරහව, උපනාහය කියන්නේ වෛර බැඳීම, මක්ක, අනුන්ගේ ಗುಣ මක්කන එක, පලාස අර තරංගකාරීත්වය, අනුන් එක හැපෙන ගතිය, ඉස්සා, ඊර්ෂාව, මච්චරිය, මසුරුකම, මායා, ඒ කියන්නේ රැවටීම, සාඨය, කපටිකම, තම්බ, අර තද ගතිය, නොනැමෙන බව, සාරම්භ, අනුන් හෙලා දෙකීම, උඩඟුකම, මානය, අතිමානය කියන්නේ උඩඟුකම තවත් වැඩි වුණු තැන මදය Tamanගේ කුලය, රූපය, බලය ගැන මතුවීම, පමාදය, ඒ කියන්නේ ප්‍රමාදය, නොසැලකිල්ල මේ වගේ ගොඩක් පාපී අකුසල ධර්ම තියෙනවා. බරපතල ලයිස්තුවක් වගේ. ඉතින් මේවෙන් මිදෙන්න මාර්ගය මොකද්ද? අන්න ඒකට තමයි සරියුත් හමුදුර කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනේ කියන. ආ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ අර අන්ත දෙකෙන් මිදුණු මැදමාවත. ඒක හරියටම මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයම. සම්මා දිට්ඨි, ඒ කියන්නේ නිවැරදි දැක්ම. සම්මා සංකල්ප, නිවැරදි කල්පනාව. සම්මා වාචා, නිවැරදි වචනය. සම්මා කම්මන්ත, නිවැරදි ක්‍රියාව. සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්ම. සම්මා වායාම, නිවැරදි උත්සාහය. සම්මා සති, නිවැරදි සිහිය. සම්මා සමාධි, නිවැරදි සමාධිය. මේ මාර්ගය තමයි අර කලින් කියපු ලෝභ, ద్వේෂ, මාන, පමාද වගේ අකුසල් ප්‍රහාණය කරන්න තියෙන එකම ක්‍රමය. ඒකෙන් තමයි ධම්මචක්කෝ, ඒ කියන්නේ ධම් ඇස පහළ වෙන්නේ, නුවණ ලැබෙන්නේ, කෙලස් සංසිඳෙන්නේ, විශේෂ ඥානෙ, අභිඥා ලැබෙන්නේ, සත්‍ය අවබෝධය, ඒ කියන්නේ සම්බෝධිය ලැබෙන්නේ, අවසානයේ නිවන සාක්ෂාත් කරගන්න පාර තමයි මේක. ඒ කියන්නේ අර අකුසල් දුරු කිරීමයි මේ මාර්ගය වඩන එකයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඔව් එකම ක්‍රියාවලියක්. උදාහරණයක් ගත්තොත් අර අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන කියවනේ ඒක තමයි සම්මා වායාම කියන්නේ. අර ප්‍රමාදයෙන් මිදෙන්න ඕන කියවනේ ඒකට තමයි සම්මා සති නිවැරදි සිහිය අවශ්‍ය වෙන්නේ. මේ විදිහට මාර්ගයේ හැම අංගයක්ම අර අකුසල් දුරු කරන්න උදව් වෙනවා. එහෙම බලනකොට මේ සම්පූර්ණ සූත්‍රයෙන්ම කියවෙන්නේ අර බාහිර දේවල් ආමිස දායාද පස්සේ දුවන එක නතර කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ප්‍රායෝගික වැඩපිළිවෙල හරහා තමන්ගේ හිත දියුණු කරගන්න එක තමයි බුදුරතුන්ගෙන් ලැබෙන සැබෑම උරුමය. ඒ කියන්නේ ධර්ම දායාදය කියන එක නේද? හරියටම හරි. ඒක තමයි මේ සූත්‍රයේ හරය. ධර්ම දායාදය කියන්නේ නිකම්ම පොතේ තියෙන දැනුමක් නෙවෙයි. ඒක ජීවිතයට එකතු කරගන්න එක, ප්‍රගුණ කරන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒක ප්‍රගුණ කරන ක්‍රමවේදය. අන්න ඒක අනුගමනය කරලයි අර සැරියුත් තෙරුන් පෙන්වපු ගැරුමට ලක් වෙන තත්වයෙන් මිදිලා ප්‍රශංසාවට ලක් වෙන අන්තිමට විමුක්තිය කර යන ගමන යන්න පුළුවන් වෙන්නේ. හරිම වටින සාකච්ඡාවක්. ඉතින් අවසාන වශයෙන් අපිට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ මේ ඉගැන්වීම, ඒ කියන්නේ ආමිසයට වඩා ධර්ම දායාදය වටිනවා කියන එක. ඒ වගේම අර කෙලෙස් දුරු කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕන කියන එක පැවිලි උතුමන්ට වගේම අද සමාජයේ ඉන්න ගිහි අපිටත් කොයිතරම් දුරට අදාළද අපේ ඉදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දෙද්දී මේ ධර්ම කරුණු කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැනත් අපි ටිකක් හිතලා බලුවොත් හොඳයි නේද? ඔව් ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්. මොකද මේ ලෝභ, ద్వේෂ, මාන්න වගේ දේවල් ගිහි පැවිදි කාටත් තියෙන ප්‍රශ්නනේ. ඉතින් ඒවයින් මිදෙන මාර්ගය හැමෝටම අදාළයි.